න මදායන න මණ්ඩනායන විභූෂණට්ඨාය යාව දේවි මස්ස කායස්ස තිතියා යාපනාය විහිංස ප්‍රතිය මේ අපේ ලස්සන වැඩි වෙන්න ඇඟ හැදෙන්න එහෙම නැත්නම් මේකේ රස විඳින්න පිනවන්න මේ ඕනම දෙයක් කියන්න පුළුවන් එවනේ මේ ඒ සඳහා නෙමෙයි මේ යාපනාය විහිංස ප්‍රතිය ඉමස්ස කායස්ස තිතියා මේ කය පැවැත්ම සඳහා පමණයි මේ ආහාරය කියන්නේ මේ කය පැවැත්ම සඳහා පමණයි. කය කුමක් සඳහාද පවත්වන්නේ? යාපනය විහිංසු ප්‍රතිය මේ මේ මේ යාපනය මේ මේ මේ මේ ආහාරය ඒ කියන්නේ මේ ඒ කියන්නේ භාවිතේ යාපනය විහිංසු ප්‍රතිය භ්‍රමචාරය අනුග්‍රහය. භ්‍රමචාරය කියලා කියන්නේ මේ නෙක්කම්ම සිතට. ඒ කියන්නේ අපි කම්සප පිනවන සිත නෙමෙයි. එහෙනම් කම්සප්ප පිනවීම සිතින් මේ ආයතන පිනවන අදහස නෙමෙයි. අර Brahmacharya අනුග්‍රහය. එහෙනම් අපි මේ ආයතන වලින් සත්‍ය දැකලා මිදෙන මග යන්නේ. අර Brahmacharyaවක් තියෙනවා. ඒ Brahmacharyaව තමයි එතකොට ආයතන පිනවන අදහසින් මිදිලා අර නෙක්ඛම්ම සිතට එන එක. එතකොට ආයතන පිනවීම ස්වභාවයක් මෙතන නැහැ. යෝගාචර භික්ෂුවක් විදිහට අපි Brahmacharya අනුග්‍රහය කියන තැන ඉන්නේ. එතකොට අපි දැන් මේ ආහාරය එතකොට අපගේ මේ කය දැන් මේ භ්‍රමචාරය අනුග්‍රහ කරන්නේ කුමක් සඳහාද? රාගදේශ මොහ කෙලෙස් සංසිඳීම සඳහා. රාගදේශ මොහ කෙලෙස් සංසිඳෙන්න නම් අපිට මේ කය පවත්වාගෙන යන්න ඕනේ. අපි මේ කය පවත්වාගෙන අපේ සිතේ මේ ගින්නෙන් නිවෙන්න ඕනේ. ගින්නෙන් අපි නිවා ගන්න ඕනේ. මේ ගින්න නිවා ගැනීම සඳහා කය පැවැත්ම වැදගත් වෙනවා. එහෙනම් අපිට ඒ සඳහා ආහාරය අවශ්‍ය වෙනවා. එහෙනම් අපේ ගින්න නිවෙනවා. ඒ කියන්නේ සිතේ ගින්න. අපේ එහෙමනම් මේ සිත ගිනි ගන්න සිත නිවා ගන්න එකයි නිවන් දකින්නවා කියන්නේ. එහෙනම් නිවන මේ මොහොතේ තියෙනවා. මේ මොහොතේ ගිනි ගත්තේ නැහැ. මේ රොටියක් නිසා මම මගේ සීලය නැති කර ගන්නවා. නෑ නෑ ඒක වෙන්නේ නෑ. එහෙනම් මේ රොටියට වැඩිය මම රකින්න Brahmacharya මට ඊටාම වැදගත්. එහෙනම් මං මේ නිවන් දකින්නයි. මේ මගේ අන්තිම ආත්ම භාවයයි. මට නැවත උප්පත්තියක් නැහැ. මේ අන්තිම ආත්ම භාවය තුළ මගේ මේ සියලු කෙලෙස් නැසෙනවා. එහෙනම් ඒ වෙනුවෙන් මේ මේ රොටියක් නිසා මගේ මේ ඒ මේ සියලු කෙලෙස් විනාශන ඒ ගින්න නිවෙන ඒ දුකෙන් මිදෙන මග මගේ නැති කරගන්න අවශ්‍යද නැහැ මෙතන ඇත්තටම මෙතනදී මෙතන මේ රොටිය විඳින්න ගියොත් මේ රොටිය මේ ධර්මයේ දැක්කේ නැත්තම් බාහිර රොටියක් කරගත්තොත් මේක සිතුවිල්ල බව නොදැක්කොත් මොකද සිද්ධ වෙන්නේ ඇත්තටම එතන ආත්මයක් හදා ගන්නවා ආත්මය කියන්නේ තියෙන එකක් නෙමෙයි මේ කොහෙවත් ආත්මයක් නැහැ. හැබැයි මේ මොහොතේ මේ රොටිය නිසා මම ආත්මයක් හදාගෙන වළඳන්න යනවා. සිතුවිල්ලක් වළඳන්න යනවා. දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. මේ මම කියලා හදාගෙන මේ මම රොටි කන කෙනෙක් හදාගෙන මම රොටිය කන්න හදනවා. අන රොටිය නිසා මගේ අර නිවන් මඟ ඇහිරෙන්න ඉඩ දෙනවද? නැහැ ඒක වෙන්නේ නැහැ. යෝගාචර භික්ෂුව යෝගාචර භික්ෂුවකට මේ අධ්‍යක්ීම ඊටාම වැදගත්. මෙතන රොටියක් නෙමෙයි අපේ නිවන් මගයි පේන්නේ. එහෙනම් මේ රොටිය කෑවත් කමන්නේ ඊට පස්සේ. ඇයි මෙන්න මේ ටික දැක්කට පස්සේ. මේ ටික දැක්කට පස්සේ මේකට ඇල්මක් එන්නේ කොහොමත් ඒ රොටිය වළඳන්නේ නැති වෙයි. කොහොමත් එතනින් මිදෙයි. හැබැයි මේක දෙවනි දවසෙත් ඔබ ඔබ වහන්සේට වුණොත් ඔබ වහන්සේ මේ ටිකම දකි. හැබැයි එතනදී ඔබ වහන්සේ ඇලෙන්නෙත් නැතුව, උපාදාන වෙන්නෙත් නැතුව සමහර විට මේ රොටි දෙක සමහර විට ඔබ වහන්සේ වැළඳුවත් ඒකේ වරදක් වෙන්නේ නැහැ. ඒකට ධර්මයේ දකින්න කෙනා දන්නවටයි දක්නවටයි ඒ මිදීම තියෙනවා. ඒ මිදීම තුළ ඒ රොටිය රොටියක් වෙන්නේ එහෙනම් එතන වළඳින රොටියකුත් හම්බ වෙන්නේ හැබැයි ඒක එකපාරම වෙන්නේ අර මුලින් එන සිත තමයි මෙතනදී වැදගත් සිහිය තමයි වැදගත් වෙන්නේ. සිහිය තමයි තීරණය කරන්නේ මේක උපාදාන වුණා මේක බැසගත්තා. එහෙම නැත්නම් මේක තව ටිකක් දියුණු වෙනවා. යෝගාවචර භූමියේ ඔබ වහන්සේ ඉන්න තැන අනුව නම් ඔබ වහන්සේ මේ විදිහට දැකලා මිදෙන එක තමයි හොඳ. හැබැයි තව ටිකක් කොහොම යනකොට ඔබ වහන්සේ දියුණු වෙනවා. එතකොට ඔබ වහන්සේට පුළුවනි ওই රොටිය රොටියක් කරගන්න නැතුව කිසිම කතාවකුත් නැතුව කිසිම අදහසකුත් නැතුව ඒක විඳවන්න පිනවන්න යන්නෙත් නැතුව මමයා හදාගන්නෙත් නැතුව ওই රොටිය වළඳන්න පුළුවන්. එතනයි ඇත්ත තියෙන්නේ. ඉතින් එතනට යන්න තමයි අත රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ කියන්නේ කිසිම දෙයකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඇත්තටම බැස ගන්නෑ. සබ්බේ ධම්මා නාලං අබිනේස. සිතවිලි වල රින්ගන්නෙත් නැහැ. අන්නේ ස්වභාවයටපත් වෙන්න යෝනි. ඒ කියන්නේ සීනාසන රහතන් වහන්සේ. දැනට අපි ගාව කෙලස් තියෙනවා. එහෙනම් දැන් අපි රොටිය ගන්නෙ ඒක පස්සේ ඒක ගන්නෙ අපේ තණ්හාවෙන්. ඒ කියන්නේ අපි ඒක විඳින්න යනවා. ඒක අභිනන්දනය කරනවා. ඒ කියන්නේ අජ්ජසයති ඉත්‍ත්‍ති බැස ගන්නවා. ඒ කියන්නේ නන්දිය ඇති වෙනවා. යාරුපේ නන්දි. තදුපාදාන බව. ඒ කියන්නේ උපාදානත් වෙනවා. රොටිය කන කන බවට අන්න රොටි බව දෙයක් කරගෙන එතන භවයක් හැදිලා ආත්මෙත් හැදිලා මම රොටිය වළඳනවා. එතනට යනවට වැඩිය හොඳයි රොටිය නොකා ඉන්නවා. ඒක සැබෑම භික්ෂුවක් යෝගාවචර භික්ෂුවට සුදුසුයි. එහෙම නැත්නම් ඇත්තටම ඒ ධර්මයේ හරියටම දැකලා මිදෙන තැනට එනකම් ඒක තමයි සුදුසු කියලා අපිටත් වැටහෙනවා. ඔබ වහන්සේට ඇත්තටම මේ ඔබ වහන්සේගේ නිවන් මාර්ගය විවර වෙන එවැනි කුසල ධර්මයන් තව තව වැඩෙන්න ඕනේ කියලා අපිත් හිතනවා. ඔබ වහන්සේට එවැනි අත්දැකීම් තවත් තියෙනවද මේ ආහාරය ගැන? දවසක් ඩානි ගත්තා. ඩානි අරගෙන වෙන්නකොට කොළ කැඳ තිබුණා. කොළ කැඳ බව දැනුණා. ඒ වුණාට ඒක මේ ඇඟට මාංශී කියලා බොන්න කියලා ගත්තා. හැබැයි ස්වාමීන් වහන්සේ පස්සේ තමයි වැටුනේ මං උපාදාන උනේ නැහැ මං කොළ කියලා බව දැනගත්තා. හැබැයි සිහියට ආවාරයන්නාට එතනදී දැන් ඔබ වහන්සේ උපාදාන වුණේ නැහැ කියන එක කොහොමද ඒක එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නේද? කොලකැඳ කියලා 100ක් ඇති වුණා. ඔව් අපිට පොඩ්ඩක් දෙන්න. කොලකැඳ කියලා 100ක් ඇති වුණා. එතකොට 100ට 80 වෙනවා කොලකැඳ කියලා. එතකොට ඔබ වහන්සේ කියන්නේ කොලකැඳ කියලා 180 වුණා. ඊට පස්සේ ඒක වැළඳුවා. ඔබ වහන්සේ කතාව කියන්න ආයිමත් එතන සිද්ධ වුණු දේ. කොලකැඳ වගේ තිබුණා. දානය අරගෙන ඉවරයි. ඔව්. ඊට පස්සේ කොළ කෑල්ල වගේ තිබිල ස්වාමීන් වහන්සේ ගත්තා. ගත්තාන් පස්සේ ආයේ සීයට මම මේක ඊට අසෝනවා නේද කියලා එතකොට මම ගත්ත ගත්ත පමණයි කියලා හිතාගත්තා. ඒතරදීට. ඔව්. ඒක මට සීයට ආවා. ඔව්. ඒ කියන්නේ ඔබ වහන්සේ මේ ආහාරයට පෙර කොලකඳ වළඳන්න තිබුණ බවයි කියන්නේ. නමුත් ඔබ වහන්සේ කියන්නේ ආහාර ගතට පසුව නැවතත් අර ආසාවක් තෘෂ්ණාවක් අර නන්දියක් කැමැත්තක් ඇති වුණා කොලකඳ තියනවා කියලා අර සංඥාවක් සකස් වුණා. ඒතර කොලකඳ තියනවා කියන සංඥාව සකස් වෙනකොට ඒකට ඇල්මක් ආව සිතුවිල්ලට. මනෝ සංකාරයක් ඇති වුණා. ඒතකොට මේ මනෝ සංකාරය තුළ දෙයක් වගේ දන්න එක දැන් කොලකඳට ආපු නන්දිය ඒ නන්දිය තුළ ඒක වළඳන්න යෑම. එතකොට ඒ තුළ ඔබ වහන්සේ කොළගැදක වළඳන්නේ නැති ඒ කියන්නේ එහෙම නේද? අරගත්ත එතකොට මුචි අරගෙන ඉන්නකොට 100ට ආවරෙන්නේ මං හිතන 80 නේද 80 80 නේද කියන එක එතකොට 100ට ආවා. ඔව්. ඒක හරි. එතකොට ඒකනේ පොඩ්ඩක් අර ඒ මොහොතම ඒ සිත කොහොමද සකස් වෙලා ඉවරයිනේ. ඒ කියන්නේ සිත සකස් වෙලා ඉවරයි දැන් කොලකද කියන සංඥාව සකස් වෙලා ඉවරයි. ඊට පස්සේ ඒකට නන්දිය ඇති වෙලා ඉවරයිනේ යාරූපේ නන්දිය ඇති වෙලා ඉවරයි. අජ්ජෝසය තිටති බැසගෙනත් ඉවරයි. එතකොට ඒක කොහොමවත් උපාදාන වෙලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ යථාභූත ඥාණයෙන් ඒක දැක්කනේ. ඒක දැකලා දැන් යෝනිසෝ මනසිකාරය වැඩ කරනවානේ. සිහිය තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ කොලගඳ වළඳනකොට ඒක වැටුණා දැන් මේක මේ උපාදානයක් වෙලා කියලා. අන්න එතන සබපවස කරන දැක්ක සිතවිල්ල. අන කුසල සුපසම්පදා එතනදි සිද්ධ වුණා. කුසලයේ ආවා. මේ සිතට සිහියක් ආවා ඇති වුණා. මේක නොසුදුසු බව මේක උපාදාන වුණු බව. එතන මේක සකස් කරගත්ත එතන මේක ආහාර වැළඳීමෙන් එතන කැඳ වැළඳීමෙන් නේ එතනින් ඒක සක එතනින් මේ මොහොතේ මේ සිත එතනින් මිදීමකට ලක් වෙනවා ඒ කියන්නේ ඒක නව ඒක තමන්ට ඒක කොලකඳ ඒක එතනින් නවත්තනවා. එහෙම නැත්නම් ඒක එතනින් එහාට ආයි ඒතකොට නැවත වරක් ඊගාව තව දවසකදී ඒක වෙන්න විදියක් නෑ. තව දවසකදී ඒක දැනෙනවා. එතකොට මේක උපාදාන වෙලා තියෙන කියලා සිය අර ඒක සිය පොඩක් පරක් වෙලා ඇති උනේ. ඒක තමයි අර දැන් සතර සම්ප්‍රදාන වීර්ය මේ අපි දන්නවා සතර සම්ප්‍රදාන වීර්ය පැහැදිලි කරනකොට uppānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ prahānāය. දැන් ඒක තමයි ඔතනදී වෙන්නේ. ඒ කියන්නේ හටගත්ත පාපක අකුසල ධර්මයේ තමයි උප්පාන පාපකාණං අකුසලාණං ධම්මාණං පහානා. ඒක දැන් හටගත්ත සිත අටගෙන ඉවරයි. ඒක අකුසල ධර්මයක් බව වැටුණා. ප්‍රහානායක ප්‍රහාණ කරගත්තා. අනේක නැවත ඒක වෙන්නේ නැහැ. එතකොට ඒක සතර සම්ප්‍රදාන වීර්යයේ එක අවස්ථාවක. ඒ කියන්නේ මේක පොඩ පහු වෙලා එන්නේ සිත. එතකොට ඒක ඒක තව ටිකක් දියුණු වෙන්න ඕනේ. ඒක ඉදිරියට. එතකොට ඒක කලින් ආවනම් දැන් මේ සිත මේ ඒක පාපක අකුසල සිතක් කියලා ඒක එතනම කුසල සිත ආවා. ඒ කියන්නේ 100ට 80 වුණා. 100 මේක ඊට පස්සේ ඒ ක්‍රියාවට යන්නේ අර ඒකට ඒ බැස ගන්නෑ. ඒක නිසා ඒක දිගටම දුවන්නේ මඤ්ඤණා වෙන්නේ ප්‍රපංච වලට ඒක යන්නේ ඒක මඤ්ඤණා වලට යන්නේ නෑ. එතනින් ඒ සිත මිදෙනවා. එහෙම නැත්නම් අර අපි කියන්නේ අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදා. ඒ කියන්නේ කොලකඳ කියලා දැක්කා. සමහරට එතන එන්නේ පේනවා වෙන්න පුළුවන්. දැක්ක ආ වැළඳුවේ නැති බවට සිහියයි. ඒක නිසා දැන් හරි මේක වළඳනවා කියලා ආහාරයෙන් පස්සේ වළඳන්න හිතනොත් අන්න එතන නන්දිය. කියන්නේ ඒක අකුසල සිතක් බව දැක්කා. අය මොහොත මේක මිදුණා. එතකොට අභ්‍යන්තරයෙන්ම ඒ සිත දැකලා එතන මිදීම සිද්ධ වෙනවා. එතකොට ඒක විඳවන්න යන්නේ නැහැ. එතනින් ඒ චිත්ත විමුක්තිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ කුසල සුපසම්පද සජිත්ත පරියෝදපණං සිද්ධ වෙනවා. ඉතින් බුද්ධානුශාසනං ඒක තමයි ඇත්තටම මෙතන දෙයක් කරගන්න ඇති එක තමයි වැදගත් වෙන්නේ. දැන් ඔබ වහන්සේ ඉදිරිපත් කරපු මේ උදාහරණ දෙකම ඒ කියන්නේ මේ ඔබ වහන්සේගේ අත්දැකීම් දෙකම මේ අපි දැක්කොත් මේ විදර්ශනා යෝග්‍ය යෝගාවචර භික්ෂුවක් විදිහට විදර්ශනා මෙතනදී විදර්ශනාව අපි දකින්නේ අපි දකින්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග. ඒ විදර්ශනා භාවනාව කියන්නේ මෙන්න මේකමයි. ඒ කියන්නේ මේක මේක පරයන්කේ වාඩි වෙලා කරන එකක් නෙමෙයි. හැම මොහොතෙම තමන්ගේ සිත දැකලා මිදෙන මේ භාවනාවක් මෙතන තියෙනවා. මේක මානසිකාරෝති. මේක මානසිකාරයක් තියෙනවා. සවිතක්කං සවිචාරං. මෙතන සවිතක්කයි සවිචාරයි. ඒ කියන්නේ හැම මොහොතෙම මෙතන මානසිකාරයක් තියෙනවා. සවිතක්ක සවිචාර සමාධියක් මේ තුළ උපදිනවා. ඒ කියන්නේ හැම මොහොතෙම සත්‍ය දැකලා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිදීමකට ලක් වෙනවා. ඒ මිදීමට ලක්වීම තමයි එතකොට මෙතන විමුක්ති මාර්ගය කියලා කියන්නේ. ඒ කියන්නේ චේතෝ විමුක්තිය, චිත්ත විමුක්තියටපත් වීම. ඉතින් මේක තමයි පුහුණු වෙන ආකාරය. මේක තමයි ප්‍රතිපදා බුදුන් වහන්සේ පනවන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති කෙනාටයි අන්නේ සම්මා ආජීවය තියෙන්නේ. ඒ කෙනාට තමයි මේ සම්මා සංකප්ප උපදිනවා. මෙන්න මේ සංකප්ප උපදිනවා. ඒතර සම්මා සම්මා සංකප්ප, ඒ කියන්නේ සම්මා කම්මන්ත. එතකොට එතනමයි සම්මා වායාම. එතකොට මේ සම්මා සතිය. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ මේ අරමුණු දැන් මිදිලා තියෙන්නේ. ඔබ වහන්සේ එතකොට නිදහස්. ඔබ වහන්සේ ඒව බැසගෙන නැහැ. ඔබ වහන්සේ එතකොට අර සබ්‍රහ්මචාරී ඒ ස්වභාවයේ. ඒ කියන්නේ ඔබ වහන්සේ නෙක්ඛම්ම සිතට යනවා. ඒ නෙක්ඛම්ම සිත පවත්වාගෙන යනකොට ඔන්න ඔය වගේ දේවල් තව තව සිද්ධ වෙනවා. සමහරට අපිට අතීතේ ඒව මතක් වෙන්න පුළුවන්. සමහරට පෙර සංඥා මතක් වෙනවා. සමහරට මනෝද්වාරයෙන් එනවා. ඒවත් මේ විදිහටම මෙනෙහි කරනවා. ඒකට බැසගෙන දිගට දුවන්න දෙන්න හොඳ නැහැ. එතකොට මේ අර රොටි දෙක වළඳන්න ගන්න නැතුව හිටියා වගේ. එහෙම නැත්නම් ඒ කොලංකඩ එක එතනින් ගන්න එක නැවතුණා වගේ. ඒ කියන්නේ මේ සිත හැම මොහොතෙම මේ යනාතට යනවා නෙමේ. යනාතට යන්න දෙනව නෙමේ. ගලනාතට ගලනව නෙමේ. අනුසෝතයට බසිනව නෙමේ. මේ අපේ පටිසෝතය අපි හඳුනා ගන්නවා. අන්න පටිසංකා යෝනිසෝ. මේ පටිසංකා යෝනිසෝ සිව්පසෙම තියෙනවා. අපි චීවරක් චීවරේ වරන්දින පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවා. එතනදිත් එහෙමයි. යාවදේව ඉමස්ස කායස් යාවදේව සීතස්ස පටිගාතය උනස්ස පටිගාතය දන්සමගත වාතසප සිරිපස්සානම් පටිගාත යාවදේව හිරිකෝපීන පටිච්චා ජනතයෙත් ඒ වගේම